කෞසල්‍යා මහත්මිය අවසරයි ස්වාමින් වහන්ස ප්‍රශ්න තුනක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කළානේ අහිරකය අනෝතප්පය කියන්නේ පවට බය ලැජ්ජාව කියලා එතකොට දැන් අපේ සාමාන්‍ය අහිරකය අනෝතප්පය කියලා කියන්නේ පවට බය ලැජ්ජා නැති බව නැති බව සමාවෙන් ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමින් වහන්සේ මේ දැන් අර by nature අප දැන් භවාංගය පිරිසුදු නම් මට ප්‍රශ්නය ආවේ මේ එතකොට හිරියයි ඔත්තප්පයයි ගේ පර්පස් එක මොකක්ද වගේ ඔව් ඇත්තට මෙතන ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි දැන් අපි හිතමු අපි වතුර බොන ලිඳ ගන්නකො එතකොට වතුර බොන ලිඳේ වතුර පිරිසිදුයි ඒ නිසා ඒක පානීය ජලය අපි හිතමු pH කෙනෙක් පරීක්ෂා කළොත් මේක පානයට සුදුසුයි කියලා කියනවා ඒ කියන්නේ අපවිත්‍ර නැති නිසා නමුත් ඒක අඩිය තියෙන්නේ මොනවද රොන් මඩනේ එතකොට රොන් මඩ තිබුණු පමණට වතුර අපිරිසිදු වෙන්නේ නැහැ. ඒ රොන් මඩ ඇවුස්සුනොත් තමයි වතුර අපිරිසිදු වෙන්නේ. ඒ නිසා භවාංග චිත්තයත් එක්කලා තමයි අවිද්‍යාව, ලෝභ, දිට්ඨි, මාන මේ සියල්ලම එන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් තුනම භවාංග චිත්තයත් එක්ක තමයි සසරේ යන්නේ. නැත්තම් වෙන යන්න ක්‍රමයක් නැහැනේ. නමුත් භවාංග සිත හෝ භවාංග සිත කියන්නේ දැන් අපේ භවාංග සිත කියන්නේ කුසල සිත කුසල විපාක සිතක් නේ. එතකොට භවංග සිත හෝ අවශේෂ කුසල් සිතක් ඇති වෙනකොට අර ලෝභ ද්වේෂ මෝහ යටපත් වෙනවා. අර වතුර බොන ලිද්දේ මඩ තට්ටුව යටට බැහැලා සංසුන් වුණා වගේ, තැම්පත් වුණා වගේ අරක තැම්පත. එතකොට උඩ තියෙන වතුර ටික පිරිසිදුයි. අන්නේ අර්ථයෙන් තමයි භවංග සිත පිරිසිදුයි කියලා කියන්නේ. එහෙම නැතුව රහතන් වහන්සේගේ සිතක් පිරිසිදු ආකාරයට සියලු ක්ලේශයන්ගෙන් මිදුණු පිරිසිදු බවක් ගැන නෙමෙයි එතන කතා කරන්නේ.